පින්නතුනි අපි හැම දිනාම මහා පුදුම අනවරාග්‍ර ගමනකට මේ වැටලා තියෙන්නේ. අනවරාග්‍ර ගමනක් කියලා කියන්නේ කෙලවරක් නැති ගමනක්. පින්නතුනේ අපේ මේ සසර ගමන මේ සසර ගමනේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. මෙන්න මෙතනින් පටන් ගන්නවා මෙන්න මෙතනින් තමයි ආරම්භ වෙන්නේ කියලා ආරම්භක කෙලවරක් හොයන්න බෑ. ඒ තරම් දීර්ඝ ගමනක් අපි හැමදෙනාම මේ එන්නේ. එහෙමනම් මෙතන ඉන්න හැම කෙනෙක්ම ඒ කාන්තෙන් ශක්තිති රජ වෙලා තියෙනවා. තථාගත ධර්මයේ අනුව කල්පනා කරලා බලනකොට මෙතන ශක්තිති රජ නොවිච්ච කෙනෙක් නැහැ. කියන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තු මේ හැමෝම ඉපදිලා තියෙනවා. ඒකෙන් කියන්නේ පින්නතුනේ ඒ තරම්ම මේ සසර දිගයි. එහෙමනම් මේ අනවරාග්‍ර ගමන කෙලවරක් නැති ගමන අපි හැම දිනාටම යන්න සිද්ධ වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව කියලා කියන්නේ කෙනෙක් මහාලටම ඇදලා දාන ප්‍රධාන බලවේගය. අවිජ්ජා නිපත සංවරා. කෙනෙක් අවිනිච්ච මහා නරකයේටම වත්තන්නේ මොකද්ද? ප්‍රධාන බලවේගය තමයි අවිද්‍යාව. එහෙමනම් මේ අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියලා කියන්නේ දුක පිළිබඳව කිසි දැනීමක් නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. නිවනක් පිළිබඳව කිසිම අදහසක් නැහැ. ඒ නිවන සාක්ෂාත් කරගන්නට යන්න ඕන මාර්ගය පිළිබඳව මුකුත් දන්නේ නැහැ. මෙන්න මේකට කියනවා අවිද්‍යාව කියලා. එහෙමනම් පින්නතුලා දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ හේතුඵල ධර්මය. නැත්නම් පටිච්ච සමුප්පාදේ. මේ ධර්මය තුල කිසිම දෙයක් ඉබේ හටගන්නේ නැහැ. අනිත් අනිත් ආගම් වල නම් නේද එහෙම තියෙනවානේ. ඉබේ හටගන්න දේවල්. නමුත් තථාගත ධහම තුල මේ දර්ශනය තුල ඉබේ හටගන්න කිසිවක් නැහැ. අන්න ඒකයි මේ ධර්මයට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව ඉබේ හටගත් එකක් නෙවෙයි. අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙනවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව පෝෂණය වෙන්නේ පින්නතුනේ පංච නීවරණ වලින්. නිවරණ කියන එකේ තේරුම දන්නව නේද? නිවරණ කියලා කියන්නේ නිවන වළක්වනවා කියන එක. ඥානාදී වශයෙන් උපජ්ජනක කුසල තුත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා තස්ස උපජ්ජිතුන්න දෙන්ති इति නිවරණානි. නිවරණ කියලා කියන්නේ කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට තමයි නිවරණ නිවරණ කියලා කියන්නේ. සූත්‍ර නීවරණ නාමයෙන් අදාළ කරුණු පහක් තියෙන හැබැයි අභිධර්මයේ හැටියට නම් නීවරණ 8ක් තියෙනවා. අට නීවරණා කියුම් කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ තියෙන නිද්දතන දෙකයි. උද්ධච්ච කුක්කුච්චන දෙකයි. ඊළඟට විචිකිච්ඡාව අවිද්‍යාවත් එක්ක නීවරණ නාමෙන් වදාළ කරුණු අටක් තියෙනවා. එහෙමනම් මේ ආලෝකයේ තියෙන තන අඳුර නැහැ. අඳුර තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක ඕනොන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි නීවරණ යම් කිසි තැනක තියෙනවා නම් එතන නිවන නැහැ. නිවන යම් කිසි තැනක තියෙනවා නම් එතන නීවරණ නැහැ. එහෙමනම් අවිද්‍යාවට ආහාරය උනේ මොකද්ද? පංච නීවරණ. පංච නීවරණත් යමකින් පෝෂණය වෙනවා. පංච නීවරණ පෝෂණය වුණේ පින්නතුනේ ත්‍රිවිධ දුස්චරිතේ. කයින් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. මේ ත්‍රිවිධ දුස්චරිතයෙන් තමයි පංච නීවරණ පෝෂණය වුණේ. ඒතර ත්‍රිවිධ දුස්චරිතයත් ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. ඒකත් යමකින් පෝෂණය වෙනවා. ත්‍රිවිධ දුස්චරිතය පෝෂණය වුණේ පින්නතුනි ඉන්ද්‍රිය අසංවරයෙන්. ඇහැ සංවරයි නම් කන සංවරයි නම් නාසය සංවරයි නම් දිව සංවරයි නම් කය සංවරයි නම් ඉතින් වැරදි කරනවා. එහෙමනම් ඉන්ද්‍රිය අසංවර ත්‍රිවිධ දුස්චරිතයට ආහාරය උනේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරෙත් යමකින් පෝෂණය වෙනවා. ඉන්ද්‍රිය අසංවරයේ පෝෂණය වෙන්නේ අසත්‍ය අසම්පදන්නේ. සිහියක් නැහැ නුවණක් නැහැ. විවහාරය උනක් තියෙනව නේද? දැන් කෙනෙක් අපිලිවෙලට ඇඳුමක් ඇඳගෙන ගියොත් මිනිස්සු සාමාන්‍ය කියන්නේ මේ සිහිය නැද්ද දන්නේ, ඔළුව නැද්ද දන්නේ කියනව නේද? ඒ කියන්නේ මේ සති සම්පජන්‍ය තමයි. ඒ කියන්නේ යාට සිහියකුත් නැහැ, නුවණකුත් නැහැ. එතකොට බලන්න ඉන්ද්‍රිය අසංවර වෙන්නේ සිහිය නුවණ දෙක නැති වෙනකොට. අසත්‍ය අසම්පජන්‍යත් යමකින් පෝෂණය වෙනවා. අසත්‍ය අසම්පදන්නේ පෝෂණය වෙන්නේ අයෝනිසෝ මනසකාරයෙන්. නොමගින් මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාලේ මහණෙනි මගේ ਸਰුවත්නතා ඥාණයෙන් මම දකින භයානකම දේ තමයි අයෝනිසෝ මනස්කාරය. ඒ පිළිබඳව මම යෝනිසෝ මනස්කාරය කියන වෙලාවට කියන්නම්. එහෙනම් දැනට මෙහෙම මතක තියාගන්න අසතිය අසම්පජඤ්ඤයට ආහාරය උනේ මොකද්ද? අයෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරය යමකින් පෝෂණය වෙනවා. දැන් මෙහෙම දිගට අහගෙන ඉන්නකොට මේක පාඩම් කරගන්නත් අමාරු කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ මේ ටික කොහොම අහගෙන යමු. අපි යන්න ඕන මාර්ගේ අනිත් පැත්ත පැහැදිලි කරනකොට මම හොඳට මේ පින්නතුලට මේක තේරෙන විදිහට කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න අවිද්‍යාව පෝෂණය වුණේ පංච නීවරණ වලින් පංච නීවරණ පෝෂණය වුණේ ත්‍රිවිධ දුක්චරිතේ ත්‍රිවිධ දුක්චරිතේ පෝෂණය වුණේ ඉන්ද්‍රිය අසංවරයෙන් ඉන්ද්‍රිය අසංවරයේ පෝෂණය වුණේ අසතිය අසම්පජඤ්ඤය අසතිය අසම්පජඤ්ඤයේ පෝෂණය වුණේ අයෝනිසෝ මානසිකාරයෙන් අයෝනිසෝ මානසිකාරයේ පෝෂණය වුණේ අසද්ධාවය ශ්‍රද්ධාව නැතිකම. අශ්‍රද්ධාව පෝෂණය වුණේ මොකෙන්ද? අශ්‍රද්ධාව පෝෂණය වුණේ අසද්ධර්ම ශ්‍රවණය. ඒ කියන්නේ බණ කියලා අහන්නේ වෙන දේවල්. අද බලන්න දැන් මිනිස්සුන්ගේ හොඳට පිංකම් කරගෙන ගිය මිනිස්සු අමාරු වෙట్లా ඉන්නවා. මේ අමුතු අමුතු බණ අහලා නේද? දැන් දැන් බුදුන් වඳින්නේ නැහැ. දන් දෙන්නේ නැහැ. අමුතු අමුතු වැඩ පිළිවෙලකට යනවා. ඒ මොකද ධර්මයේ කියලා අහන්නේ අසත් ධර්මය. අසත් ධර්මය අහනකොට මොකද වෙන්නේ? වැඩෙන්නේ මොකද්ද? අසද්ධාව. එහෙනම් අසද්ධාවට ආහාරය උනේ අසත් ධර්ම ශ්‍රවණය. අසත් ධර්ම ශ්‍රවණයට ආහාරය උනේ අසත් පුරුෂ ආශ්‍රය ඔන්න මුල. එහෙනම් මේ අසත් පුරුෂ ආශ්‍රය නිසා තමයි මේ අනවරාග්‍ර ගමන සකස් වෙන්නේ මුල. නේද? එහෙමනම් අසත්පුරු ශාස්ත්‍රය නිසා තමයි අපට අසත් ධර්මයේ අහන්න ලැබෙන්නේ. අසත් ධර්මයේ නිසා තමයි අශ්‍රද්ධාව වැඩෙන්නේ. අශ්‍රද්ධාව නිසා තමයි අයෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ. අයෝනිසෝ මනසිකාරය නිසා තමයි අසත්‍ය අසම්පජඤ්ඤය වැඩෙන්නේ. අසත්‍ය අසම්පජඤ්ඤය නිසා තමයි ඉන්ද්‍රිය අසංවර වෙන්නේ. ඉන්ද්‍රිය අසංවර වෙනකොට තමයි අපි දුස්සීල වෙන්නේ. දුස්සීල වෙනකොට තමයි පංච නීවරණ වැඩෙන්නේ. පංච නීවරණ වැඩෙනකොට තමයි සතර නැත්නම් අවිද්‍යාව සකස් වෙන්නේ. එහෙමනම් ඕක තමයි පින්නතුනි සාමාන්‍ය ගමන. ලෝකේ පුතත්ජන සත්වයාගේ සාමාන්‍ය ගමන ඕකයි. නමුත් අද අපට මේ ධහම ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අද අපට ලැබිලා තියෙනවා. එහෙනම් අපි නිවන කරා මේ කියපු කාරණාවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් අපි ඉස්සරහට යන්න ඕන. එහෙමනම් මේ සසර ගමන නවත්තන්නට අත්‍යවශ්‍යම සාධකය මොකක්ද? අත්‍යවශ්‍යම සාධකය දැන් අර ටික ඇහුවනම් මේක සාමාන්‍ය කියන්න පුළුවන්. මොකක්ද අත්‍යවශ්‍යම සාධකය? කල්යාණ මිත්‍ර සම්පත්තිය. එහෙමනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය හරහා තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. පින්නතුනි මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ සාමාන්‍ය මිත්‍රයාට නෙවෙයි. දැන් ඔයගොල්ලෝ උදව් කරනවා නම් කවුරු හරි. ඉතින් ඕන වෙලාවකට ඉන්නවා නම් එයා කල්යාණ මිත්‍රයෙක්ද? නෑ එයා මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය ඊට වඩා වෙනස්. කල්යාණ මිත්‍රයා පින්නතුනි එනා දුස්සීල කෙනා සීලවන්ත කරනවා. මසුරු කෙනා ත්‍යාගවන්තෙක් බවට පත් කරනවා. ධර්ම ශ්‍රවණයට අකමැති කෙනා ධර්ම ශ්‍රවණයට කැමැති කෙනෙක් බවට පත් කරනවා. කොටින්ම යා ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් කරනවා. එහෙමනම් මේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා තමයි අපට මේ ශාසනය තුල ඉස්සරහට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මම මේක නිතරම කියන දෙයක් දැන් මගේ ජීවිතේ ගත්තාම අද මම මේ ධර්මාසනයේ ඉඳගෙන බණ කියනවා. පින්තුනි බලන්න මගේ ජීවිතේ මං ආපස්සට ආපස්සට ආපස්සට මෙනෙහි කළ බැලුව මම දන්නවද මට මෙතෙන්ට එන්න මුලින්ම උපකාර කරේ කවුද කියලා. හිතන්න මට අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණා නම් අද ඉන්න තැනක් මං හිතා ගන්නවත් බෑ. නේද? එහෙමනම් අපි හැම දෙනාගේම ජීවිතවල යම් බඳු හොඳ දෙයක් කියලා තියෙනවා නම් ඒක පිටිපස්සේ කවුද? කල්යාණ මිත්‍රයා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ අනද මාහිමියන් වහන්සේට හිතුණානේ. ශාසනෙන් භාගයක්ම රඳා පවතින කල්යාණ මිත්‍රයා නිසා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම හිතන් දෙපා මුළු සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ මේ සත්පුරු ශාස්ත්‍රයේ මත. එහෙමනම් මේ සත්පුරුෂයා හඳුනගන්න පින්නතුල හරි කැමැති. මොකද සාමාන්‍ය මිත්‍රයක් නෙවෙයි සත්පුරුෂයා. සත්පුරුෂයා හඳුනගන්න සූත්‍ර දේශන රාශියක් තියෙන ඇත්තටම. නමුත් මේ ඇත්තන්ගේ හිතේ තියාගන්න පහසු සූත්‍රයක් මම කියන්නම්. සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුනගන්න මිම්ම. මේක කාටවත් අමතක වෙන්නේ නැහැ. අසත්පුරුෂයාගේ ලක්ෂණ තමයි නිතරම යා අනුන්ගේ වැරදි කතා කරනවා. ඔන්න අසත්පුරුෂ ලක්ෂණය පළවෙනි එක. අපිට එහෙම මිනිස්සු හම්බෙන්නේ නැද්ද? කතා කරන්නෙම කාගේ අඩුවක්. මම හොඳට නෝටිස් කරලා තියෙනවා සමහර මිනිස්සු මේ දායකයෝ. උනත් එක්ක රටට බයිනවා, ආන්දුවට බයිනවා. කාට හරි බයින එක තමයි ආවේ කටේ තියෙන්නේ. දොස් තියෙනවා. එහෙනම් තථාගත ධර්මයට අනුව ඒ සත්පුරුෂයද අසත්පුරුෂයද අසත්පුරුෂය ඊළඟට අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි දැන් කවුරු හරි කිව්වොත් අහවලා ටිකක් නරකයිලු නේද මෙහෙම කෙනෙක් නේද කියලා මොකක් හරි වැරදක් පොඩ්ඩක් කිව්වොත් අසත්පුරුෂයා නිකන් කනට මී පැණි දානවා වගේ. හරි ආසය උපදූපහන්. ඉතින් එයා මේක දෙගුණ තෙගුණ කරලා කතා කරනවා. ඔන්න අසත්පුරුෂ ලක්ෂණ. එහෙම මිනිස්සු ඉන්නවනේ. තුට්ටයි දෙන්න ඕනේ. වයින් කරා වගේ හොඳට අනුන්ගේ දොස් කතා කරනවා. ඒ තමයි අසත්පුරුෂ ලක්ෂණ. ඊළඟට අසත්පුරුෂයා කිසිම දවසක කෙනෙකුගේ ගුණයක් නම් කතා කරන්නේ නැහැ. මේ මිනිස්සු ඔයගොල්ලන්ට හම්බෙලා නැද්ද? සාමාන්‍ය මොනම හේතුවකටවත් කෙනෙකුගේ ගුණයක් කියන්නේ ඊළඟට අසත්පුරුෂයාගේ ලක්ෂණයක් තමයි කවුරු හරි කිව්වොත් අහවල් කෙනා හරි නිහතමානී හොඳට පින් කරනවා හැම කියලා කිව්වොත් අසත්පුරුෂයා මොකද කියන්නේ? ඕවා මොකට කරනවද කියලා කවුද දන්නේ? අපි ඔය වගේ ගැන තමයි කල්පනාවෙන් ඉන්න ඕන. එහෙම කියන්නේ නැද්ද? කියනවා ಗುಣ වහන. ඒකට කියනවා ಗುಣ මකුකම. ඔන්න අසත්පුරුෂ ලක්ෂණ. හැබැයි දැන් ඕව හඳුනාගත්තා කියලා හැම මිනිස්සයාම ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. මොකද එහෙම ප්‍රතික්ෂේප කරන්න ගියොත් අපිට ඇසුරු කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. මොකද මේ ලෝකේ වැඩි පින්නතුනේ අසත්පුරුෂයෝනේ. ඉතින් අපි දැනගෙන මේ මං කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි කියලා ඒක බෝඩ් දාන්න ඕනේ නැහැ. හිත යටින් තේරුම් ගත්තම ඇති. ඒත් එක්ක වෛරකින් ඉන්නේ නැහැ. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න. හැබැයි යා කියන දේවල් අපි ඔලුවට ගන්නෙ නැහැ. සත්පුරුෂයාගේ ලක්ෂණ මම මේ කියන්නේ බුද්ධ වචනේ. සත්පුරුෂයාගේ ලක්ෂණ තමයි කිසියම් දවසක කෙනෙකුගේ අගුණ කතා කරන්නේ තැන් තැන් වල ගිහිල්ලා අරයාගේ වැරදි මෙයාගේ වැරදි කතා කරන්නේ ඊළඟට සත්පුරුෂයාගේ ලක්ෂණයක් තමයි දැන් කවුරු හරි කිව්වොත් අහවලා මෙන්න මේ වැරදි කරන කෙනෙක් කියලා කියනවා සත්පුරුෂයාට. එයා කියනවා ඉතින් ඕව හොම තමයි පුතත් ජන කමනේ. ඉතින් මම නම් දැකලා නැහැ ওই වරද එයාගෙන් සිද්ධ වෙනවද කියලා. නමුත් එයාගේ මෙන්න මේ වාගේ හොඳ තියෙනවා. අපි එයා හදාගන්න බලමු කියලා එක සමනය කරනවා. ඒකට පොහොර දාන්න යන්නේ නැහැ. මොන සත්පුරුෂයාගේ ස්වභාවය. ඊළඟට සත්පුරුෂයා නිතරම අනුන්ගේ ಗುಣ කතා කරනවා. හරිම කැමති ಗುಣ කතා කරන්නේ. එහෙම මිනිස්සු ඉන්නවනේ. හැම වෙලේම ඉතින් ಗುಣ තමයි. කාගේ හරි ගුණයක් කියන්නේ. මම එහෙම මිනිස්සු හොඳට දැකලා තියෙනවා. ඊළඟට කවුරු හරි ඇහුවොත් අහවල් ස්වාමීන් වහන්සේ හරි හොඳයි නේද? බණ හොඳයි නේද? නැත්නම් ඒ පන්සලේ වැඩසටහන් හොඳයි නේද? ඒව කතා කරන්නේ හරිම සතුටෙන් නොසඟවා එතන තියෙන ಗುಣ කියනවා. මේ සත්පුරුෂ ලක්ෂණ. එහෙමනම් දැන් පින්නතුන්ලන්ට ඔය මෙන්න හොඳට හිතේ තියාගන්න පහසු නේද? ඔව්. මෙන්න කල්යාණ මිත්‍රයත් අසත් පුරුෂයත් සොයාගන්න වැඩපිළිවෙල. පින්නතුනේ මේක මම මේ කිව්වේ මේක නොදන්නවටම නෙවෙයි. කල්යාණ මිත්‍රයා ගැන මේත් ඕන තරම් අහලා තියෙනව නේද? හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් සුගතෝ ආදී කියලා අවවාදයක් කරනවා. එකපාරක් නෙවෙයි දෙවතාවක්. ඒක දුර්ලභ කාරණා පහක් හයක් තියෙනවා හයක්. ඒකදී බුදුරජාණන් වහන්සේ වදාारण දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ දවසට දෙවතාවක් මතක් කරනවා මහණෙනි කල්යාණ මිත්‍ර සම්පත්තිය දුර්ලභයි කියලා. මේ අපි වගේ මන්ද ප්‍රඥාවක් තියන අයට නෙවෙයි කිව්වේ නේද? සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යප ආදී මහා ප්‍රඥා මහිමයක් තියෙන උත්මයන්ට වදාළේ. ඒ උත්මයන්ට දවසට දෙවතාවක් මේක සිහිපත් කළා නම් මට හිතෙන්නේ අපි වගේ අයට තප්පරෙන් තප්පරය ඇහෙන්න ඕන. නේද? අනිවාර්යෙන් අපිට මේක নিরතුරුවම ඇහෙන්න ඕන. ඒකනේ අපි හැම පින්කමක්ම කරලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා මේ සත්පුරුෂ ශාස්ත්‍රය ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් පින්නතුනේ මේ නිවන් ගමට මේ නිවන් ගමනට අංක එකට මොකක්ද අවශ්‍ය කරන්නේ? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඊළඟට පින්නතුනි කල්යාණ මිත්‍රයා නිසා මොනවද ලැබෙන්නේ? හිතලා කියන්නත් පුළුවන්. මොනවද කල්යාණ මිත්‍රයා නිසා ලැබෙන්නේ? දැන් මොකද මම මූලික අඩිතාලම අනිත් පැත්තෙන් කිව්වා. මොකද කල්යාණ මිත්‍රයා නිසා අපට විශේෂයෙන් ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන දේ තමයි ධර්මය. සද්ධර්මය. අසත්පුරුෂයා නිසා අසද්ධර්මයෙන් ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයා නිසා සද්ධර්මය. ඒතර ධර්මය කියලා කියන්නේ මොකක්ද? ධර්මය කියලා කියන්නේ මේ නවල උත්තරා ධර්මයට තමයි. මේ පරියාප්ත ධර්මයට තමයි. ධර්ම කියන වචනේ තේරුම තමයි අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වට දුක්ඛේසු අපතමානේ කତ୍වා ධාරේති इति ධම්ම. ධම්ම කියලා කියන්නේ ධරණව කියන එකයි. කියන්නේ අපායට වැටෙන්න ඉඩ නොදී අපිව දරා ගන්න දෙයට තමයි ධර්මය කියලා කියන්නේ. එහෙනම් මේ ධර්මය තුළ ජීවත් වෙන කෙනෙක් කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. එහෙමනම් මේ ධර්මයේ තියෙන වටිනාකම කියානෙම කරන්න බෑ පින්නතුනි. දැන් බලන්න අපි ධර්මයෙන් සන්නද්ධ වෙලා නම් අපි ළඟ ධර්මයේ තියෙනවා නම් අපිට මොනතරම් පිළිසරණක් ධර්මයේ තුලින් ලැබෙනවද? දැන් මම ධර්මයේ දන්නේ නැති කෙනා රාගයක් ආපු ගමන් ඕකට යට වෙනවනේ. ඒ දෙන්න රාගාව ඒ ප්‍රහාර එල්ල කරන්න ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ධර්මයේ නැහැ. කෙලෙස් ප්‍රහාර එනකොට එයා හිස් එයා ළඟ ධර්මයේ නැහැ. නමුත් එයා දන්නවා නම් රාගයට දෙන්න තියෙන බෙහෙත තමයි අසුබය. අර බලන්න ධර්මයේ තියෙනවා නම් පිළිසරණ ලැබෙනවා. ඊළඟ ද්වේෂයක් තරහක් ඇති වෙනවා. තරහක් ඇති වෙනකොට ධර්මයේ දන්නේ නැති කෙනා ඉතින් එයා හිතන්නේ තව තව කේන්ති ගන්න එක තමයි චන්දිකම ලොකු කම කියලා නේද? දැන් මිනිස්සු කොච්චර බලන්න දැන් Taman කේන්ති ගත්ත විදිය Taman ඒ වෙලාවේ පාවිච්චි කරපු පරුස වචන කිසිම ලැජ්ජාවක් නැතුව කියනව නේද? කියන්නේ ඒක තේරෙන්නේ නැහැ ඒක අකුසලයක් කියලාවත් තේරෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ බලන්න ධර්මයේ දන්න කෙනාට ඉතින් සාමාන්‍ය දේශය තියෙන නිවන් දකින්නකම්. එහෙම ඉතින් තරහ නැති කරන්න දෙයක් නෑනේ. හැබැයි ආ ඉවලීම තේරුම් ගන්නවා මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. සා කෙලින්ම එකට මෛත්‍රිය ගේනවා. අරන් ධර්මයේ තියෙනකොට වාසිය. ද හිත විප්සිට වෙනවා. හිත නොසන්සුන් වෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනා තව බොනවා නැත්තම් මොනවා හරි විකාරයක්. ධර්මයේ තියෙන කෙනා එයා බෝධින් වහන්සේ නමක් ළඟට හරි ගිහිල්ලා වාඩි වෙලා ටිකක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. බලන්න මේ ධර්මයේ තියෙන කොච්චර සැනසෙල්ලක් ලැබෙනවද? එහෙමනම් පින්නතුණි අපි ධර්ම ඉගෙන ගන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍රයා නිසා තමයි අපට මේ ශ්‍රේෂ්ඨ ධර්මය ලැබෙන්නේ. ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? ධර්මය නිසා ධර්මයේ නිසා අපට ලැබෙන ශ්‍රද්ධාව. දැන් බලන්න මේ පින්නතුල්ලා මම මේ ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ඔගොල්ලෝ ආමන්ත්‍රණය කරේ කොහොමද? ශ්‍රද්ධාවන්ත පින්නතුනේ කියලා. ශ්‍රද්ධාව තිබුණත් නැතත් මම විතරක් නෙවෙයි බණ කියන හැම ස්වාමීන් වහන්සේ නමක්ම ඔයත් ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්නතුනේ කියලා. මේක නිකන් කටරෙනවට කියනව නෙවෙයි. දැන් අපි කියන්නේ සීලවන්ත පින්නතුනේ පරිත්‍යාගශීලී පින්නතුනි. එහෙම කියන්නේ නැහැ නේද? ඇයි මේ සද්ධාවන්ත පින්නතුනි කියලා කියන්නේ? සද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. කංගලක් ඉස්සරහට යන්න බෑ. කෙනෙකුට බණ අහන්න බෑ සද්ධාව නැත්තම්. කෙනෙකුට දන් දෙන්න බෑ සද්ධාව නැත්තම්. කෙනෙකුට සිල් රකින්න බෑ සද්ධාව නැත්තම්. කෙනෙකුට මහානදම් පුරන්න බෑ සද්ධාව නැත්තම්. භාවනා කරන්න බෑ සද්ධාව නැත්තම්. එහෙනම් මේ ශ්‍රද්ධාව කියන එක අත්‍යවශ්‍යයි. මොකක්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ ශබ්ද හති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් මේ අවබෝධය නිකන් උඩ බලාගෙන හිටියට හම්බ වෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තේරුම් ගන්න නම් අපි ධර්ම ඉගෙන ගන්න ඕනේ. දැන් බලන්න පින්නතුනේ අපි ධර්මයේ ඉගෙන ගන්න යොදන කාලේ හරි අඩුයි. නමුත් මේ එක ජීවිතයකට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න අපි කොච්චර මහන්සි වෙනවද? නේද? නිදිවරාගෙන ගණන් හදනවා, පාඩම් කරනවා, වචන පාඩම් කරනවා, භාෂාවක් ඉගෙන ගන්න. ඉතින් ඒක මේ අවුරුදු 50කට 60කට නෙවෙයි ඉතින් මුළු සසර පුරාවටම අවශ්‍ය කරන ධර්ම ඉගෙන ගන්නයි අපි පොඩ්ඩක් මහන්සි වෙන්නේ නැත්තේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ හඳුනගන්න බෑ පින්නතුනි ධර්ම ඉගෙන ගන්න නැතුව. අර පින්නතුල අහලා තියෙනවනේ වක්කලි හාමුදුරු ගැන. වක්කලි හාමුදුරු ගිහි කාලේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය දිහා බුද්ධ රූපේ නැත්නම් බුද්ධ ඒ ශරීරයේ දිහා බලාගෙන හරි කැමති. ඒ තරම්ම ලස්සනයි සරුවත්ඥන් වහන්සේ. දැන් මේ තරුණයා බුදුරජාණන් පින්න පාති වඩිනකොට ඔන්න බලාගෙන ඉන්නවා. එනකොටත් බලාගෙන ඉන්නවා. විහාරයටත් ගිහලා බලනවා. දැන් දවසක් හිතුණා මේ රූපේ නම් කවදාවත් එපා වෙන්නේ නැහැ. ඒ දුතිස් මහ පුරුෂ ලක්ෂණය 80ක් අනුයන්දන ලක්ෂණයෙන් ගාම ප්‍රභාවෙන් කේතුමාලා ලංකාරයෙන් බබල බබලා වැඩ සිටිනකොට ඉතින් පොදුම සතුටක් මේ තරුණයාට. දවසක් හිතුණා අනේ මේ බුදුරජාණන් වහන්සේ හැම වෙලේම දැක දැක ඉන්න පුළුවන් මහාන වුණා නම්. මහාන වුණා. මහාන උනේ නිවන් දකින්න නෙවෙයි. මොකටද මහාන උනේ? බුදුරජාණන් වහන්සේ දිහා බලා ඉන්න. දැන් හැමදාම දැන් මෙයා මහාන වෙලා තථාගතයන් වහන්සේ බණ කියනකොට හොඳට බුදුරජාණන් වහන්සේ පේන තැනකට කියලා මෙයා බලාගෙන ඉන්නවා. දවසක් බුදුරජාණන් වහන්සේ වදාළ වක්කලි ඔය බැලිලා නම් වැඩක් නැහැ. මාව දකින්න ඕන නම් දකින්න ඕන ධර්මය. ධර්මය තුලින් මාව දකින්න. පින්නතුනේ දැන් මේ බුද්ධ ප්‍රතිමාවක් දැකලා අපි හිත පහදවා ගන්න එක ලොකු කුසලයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය තුලින් තථාගතයන් වහන්සේ දකින්න. දැන් අපි දන්නවා දැන් සමහර මිත්‍යා දෘෂ්ටික රටවල් වල ඔය එක එක භාවනා සෙන්ටර් තියෙනවා. ඒ වගේ පින්නතුණු ඔය දැන් අරාබි රටවල් වල පවා තියෙනවා. ඒ රටවල් වල ඒ භාවනා මධ්‍යස්ථානයේ කිසිම ප්‍රතිමාවක් නැහැ. බුද්ධ ප්‍රතිමාවක්, දහම් පොතක් මුකුත් නැහැ. නිකම්ම මෙට්ටයක් තියෙනවා, ශාලාව තියෙනවා. ඇවිල්ලා භාවනා කරන්නයි තියෙන්නේ. ඒත් භාවනා කරනවා. ඉතින් භාවනා කරගෙන යනකොට පින්නතුනේ දැන් මේ ඉගෙන ගන්න බෞද්ධ භාවනාව. නමුත් බෞද්ධ කතාවක් කියන්නේ නැහැ. ධර්මය දෙනවා. ධර්මය දෙනකොට ඒ අත්තු බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා. අද ලෝකේ ගොඩාක් බටහිර රටවල් වල අය ධර්මය දකින්නේ එහෙමයි. ධර්මයේ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. මොකද අපි ඉස්සෙල්ලා මේ බුද්ධ ප්‍රතිමාවක් ඒ වගේ ඇත්තන්ට ඉස්සර කරොත් ඒ ඇත්තන්ට කැමති නැහැ. මම දන්න එක තරුණෙක් ඉන්න බටහිර තරුණේ මේ ඕස්ට්‍රේලියානු ජාතිකයේ එයා කොහොම හරි අපේ ලංකාවේ ළමෙක් මහත්ෙක් නිසා ඒ හිතවත්කම නිසා මෙයා පියවරෙන් පියවර පියවරෙන් පියවර මෙයා ධර්මයට ආවා. අන්තිමට මෙයා පුදුම විදිහට පන්තිල් ලකින කෙනෙක්. ඉතින් හැම සතියන්තේම අර කකුඩෝ ගිහලා නිදහස් කරනවා. ඊළඟට සොරකම කියන ගෑවිලාවත් නැති වෙන විදිහට මෙයා පිළිසිදු වෙනවා. පුදුම සීලවන්තයෙක් බවට පත් වෙනවා. දැන් මෙයා කියනවා දැන් ධර්මය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දවසක් මේ ළමයා කතා කරනකොට කියනවා මේ හැබැයි මේ ස්ටේතු ප්‍රතිමාවලට ටිකක් වඳින්න හිතෙන්නේ නැහැ කියලා. අර ඒගොල්ලෝ අර පාරම්පරිකව ඇවිල්ලා තියෙන වෙනත් ගමනක්. ඉතින් දැන් අර ඒ අයගේ ප්‍රතිමාවකට කරන ගෞරවය අනිත් ප්‍රතිමාවකට කරන්න ටිකක් තාම හිතෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් එයා කියනවා 100% මේ ධර්ම ඒකාන්තයෙන්ම සත්‍යයයි. මේ ධර්මයේ කිසිම මේක හොඳට හිතට වදිනවා. නමුත් අර එතකොට බලන්න මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනාටත් එහෙමයි. එතකොට එකපාරම ධර්මයේ දන්නේ නැති කෙනෙකුට අපි මේක කරන්න අරක කරන්න කිව්වට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අපේ පිනට අපි උපතින්ම බෞද්ධයෝ. මේ අපිට හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා අපි ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඒ නිසා පින්නතුනේ දැන් බුදුරජාණන් වහන්සේත් එදා ධර්ම දේශනා කළ බෞද්ධයන්ට නෙවෙයි නේද? ඉන්දියානු සමාජයේ විවිධ මති මතාන්තර තිබිච්ච අයට නෙවෙයි බණ කිව්වේ. උන්වහන්සේ බණ ධර්මයේ තුලින් තමයි එයාට ධර්මයේ දකින්න අවස්ථාව සැලසුවේ. ඉතින් එහෙමනම් ශ්‍රද්ධාව දිනු කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම බණ අහන්න ඕන. බණ අහනකොට තමයි ශ්‍රද්ධාව දිනු වෙන්නේ. දැන් අපි ගත්තොත් සාමාන්‍ය කෙනෙක් දැන් ඔය ඇත්ත උනත් ධර්මයට මුලින්ම ආවට වඩා දැන් මෙතන ඉන්නවා නම් හොඳට බණ අහලා පළපුරුදු, භාවනා කරලා පළපුරුදු. ඒ අය පින්නතුනේ මේ ධර්මයේ තුලින් තමයි තථාගතයන් වහන්සේ තේරුම් ගන්න. එහෙමනම් මේ ධර්මය ඉගෙන ගන්නකොට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන පුදුම හිතෙනවා. ඒ තරම් පුදුම අවබෝධයක් තිබිච්ච උත්මේ. සූත්‍ර පිටකේ ගත්තත්, විනය පිටකේ ගත්තත්, අභිධර්ම පිටකේ ගත්තත් ධර්මයේ හොඳට ඉගෙන ගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අතහරින්න බෑ. සෝතාපන්න වුණාම අත්ල ප්‍රසාදයක් ඇති වෙනවා කියන්නේ ඒ අවබෝධයට ගියාට පස්සේ ආය මුළු ලෝකෙම එක පැත්තක් වුණත් සෝතාපන්න වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. ඒ මොකක්ද? ඒ හේතුව තමයි ඒ අවබෝධයට පැහැදුනාට පස්සේ ආය ගලවන්න බෑ. එහෙමනම් පින්නතුනේ ශ්‍රද්ධාවට අපි කල්යාණ මිත්‍රයන් සහ ධර්මයෙන් ලැබෙනවා ධර්මය නිසා නොසෙල්වෙන ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. ශ්‍රද්ධාව නිසා අපට මොනවද ලැබෙන්නේ? ශ්‍රද්ධාව නිසා අපට ලැබෙන්නේ ඔන්න ජෝනිසෝ මනසිකාරය. දැන් මම මීට කලින් කිව්වා අශ්‍රද්ධාව නිසා ලැබුණේ අයෝනිසෝ මනසිකාරය. ශ්‍රද්ධාව නිසා ලැබෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් අපි තේරුම් ගන්න ඕන. යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ කයෙන් වචනයෙන් සිතින් වැඩ කරනකොට කිසිම මෙනෙහි කිරිල්ලක් නැහැ. ඔහේ හිතට දැන දැනෙන දේ කරනවා. කියනවා. හිතනවා. මෙන්න මේක තමයි අයෝනිසෝ මනසිකාරය. දැන් ඔහොම කිව්වට ඔය ඇත්තන්ට ඔක තේරෙන්නේ. අපි යෝනිසෝ මනසිකාරය හොඳට ඔලුවට දාගන්න බලමු. මොකද ඒ තරම් වටිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මම දකින වටිනාම දේ තමයි යෝනිසෝ මනසකාරය. එහෙමනම් වටිනාම දේ ගැන අපි දැනගන්න ඕන. අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙන සූත්‍රේ නම ඨාන සූත්‍රය. අත්තිභික්කවේ ඨාණං අමනාපං කාපුං පංචකයර මානං අනත්තාය සංවත්තති. අත්තිභික්කවේ ඨාණං අමනාපං කාපුං පංචකයර මානං අත්තාය සංවත්තති. අත්තිභික්කවේ ඨාණං මනාපංකාතුන් තංචකෛර මානං අනත්තාය සංවත්තති. අත්ති භික්කවේ තානම් මනාපංකාතුන් තංචකෛර මානං අත්තාය සංවත්තති. මෙක්කම කරුණ හතර ආකාරයකට කියන්නේ. මොකද්ද මෙතන කියන්නේ මහණෙනි කටයුත්තක් තිබෙනවා කරන්න ඒක කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. මොකක් හරි වැඩක් තියෙන එක කරන්නත් අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දෙවැන්න කටයුත්තක් තිබෙනවා කරන්න ඒ කරන්න අමාරු කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. තුන්වැන්න කටයුත්තක් තිබෙනවා කරන්න ඒක කරන්න පහසුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. හතරවැන්න කටයුත්තක් තිබෙනවා කරන්න ඒක කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් මේක හරියටම හිතට කියන්නේ දැන් බලන්න පළවෙනි එක මොකද්ද? කටයුත්තක් තිබෙනවා කරන්න ඒක කරන්න අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. දැන් බලන්න සොරකම. පරදාර සේවනයේ බලන්න කරන්න අමාරුද? කරන්න අමාරුයි. අහුණු තිරේ විලංගු පවා යනවානේ. මේවා කිරීමෙන් දිවි ලෝක යනවාද? නෑ. එතකොට බලන්න කරන්නත් අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඒ වෙලාවට අරකින් තුවාලයක් අහන වගේ ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඉතින් කරන්නත් අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක මොකක්ද? කරන්න අමාරුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් කවුරු හරි අපිට නිතර බයිනවා. අපිව නිතරම අපිව පීඩාවටපත් කරනවා. අපිට කරදර කරනවා. ඒවා ඉවසීමෙන් විඳරා ගන්න පුළුවන් නම් එයින් ලැබෙන ප්‍රතිඵල ඉතාම සුන්දරයි. දැන් බලන්න අපේ බුදුරජාණන් බෝසතාණන් වහන්සේට ශාන්තිවාදී තාපස්තුමාට මොන කරදරයක්ද කළේ අත්පා කන්නාසාත් කැප්පුවානේ. හැබැයි දැන් උඹේ ශාන්තිය. දැමුත් මගේ ශාන්තිය තියෙන හිතේ. එදා උන්වහන්සේ ඉලසුවේ නැත්නම් අද බුදු කෙනෙක් අපට ඉන්නවද? නෑ. කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් ලැබෙන විදිහ. සමහර දේවල් තියෙනවා කරන්න පහසුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඒ මොනවද? දැන් කෙනෙකුට සල්ලි තියෙනවා නම් මත්වතුර බෝතලයක් ගෙනලා බොන්න බෑද? පුළුවන්. කරන්න පහසුයි නමුත් කිරීමේ අනර්ථයට වැටෙනවා. හතර දැන්න කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් පින්නතුන්ලාට දැන් මේ ධර්ම දේශනාව කරන්න කියලා කවුරුත් බලපෑමක් කරේ නෑ නේද? කළ යුතුයි කියලා නෑ. එතන යත්තන්ට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන නිසා හිතන මේ වැඩේ කරොත් හොඳයි. තාත්තා වෙනුවෙන්. එහෙම හිතලා දැන් මේ වැඩේ බොහොම ශ්‍රද්ධාවෙන් ආවා. දැන් මේක කරන්න පහසුයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එතනට කරන්න පුළුවන්. ඉතින් මේක කිරීමෙන් අනර්ථයක් සිද්ධ වෙනවද? නෑ, අර්ථයක්මයි සිද්ධ වෙන්නේ. අර බලන්න කරන්නත් පහසුයි. කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් මම මේ තාන සූත්‍රයේ පින්නතුලට පොඩ්ඩක් මතක් කළේ මෙන්න මේ අනුසාරයෙන් පුළුවන් යෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න. දැන් අපි කරන සෑම කටයුත්තක්ම කරන්න කලින් ඒක දෙපැත්ත හිතන්න ඕන. මම මේ කරන්න යන වැඩේ හොඳ වැඩක්ද නරක වැඩක්ද? මේක කුසල්ද අකුසල්ද? දැන් මෙහෙම හිතන්නකෝ. අපි දැන් මේ කටින් කතා කරන එකනේ කරන්නේ. වචනයක් පිට කරන්න කලින් අපි හිතුවොත් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද කියලා මෙනෙහි කළොත් අසත්‍ය පිට වෙයිද? නෑ. එහෙමනම් අසත්‍ය අපි කියන්නේ නෑ. සත්‍ය නම් ඒත් සත්‍ය කියන්නෙත් නැහැ. මොකද හැම ඇත්තක්ම එළියට දාන්න අවශ්‍ය නැහැ. අපි එතනදී කල්පනා කරනවා මේ ඇත්ත කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? සමහර ඕනම දෙයක් එළියට දාන්න මම ඇත්තන්නේ කිව්වේ කියලා දානවනේ එළියට. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා හැම දාන්නේ නැහැ. එයා කල්පනා කරන මේ ඇත්ත කීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද? අනර්ථයක් සිද්ධ වෙනවද? මේක කුසල්ද මේක අකුසල්ද? ඉතින් කවදාවත් ওই විදිහට හිතන්න පුළුවන් නම් කටින් බොරුවක් කියවේද? කේලමක් කියවේද? පරුෂ වචනයක් කියවේද? හිස් වචනයක් කියවේද? නෑ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන්. මේ කුසලයේ කියලා කියන්නේ පන්සල් දෙකේ මල් පූජා කරන එක නෙවෙයි නේද? කුසලයේ කියලා කියන්නේ දැන් මේ වෙලාවේ දැන් මේ අත්ත මෙතන බනහනවා. ඉතින් බනහනවා. දැන් සුදු ඇඳගෙන මගේ දිහා බලාගෙන බනහනවා. මට කියන්න පුළුවන් කුසල් සිතින් මේ අත්ත බනහනවා කියලා. මට කියන්න බෑ. මේ අත්තන්ගේ හිතවල තියෙන දේවල් මන් දන්නේ නැහැ නේද? දැන් මේ වෙලාවේ හිතුවත් අනේ දැන් මේක ඉවර වෙන්නේ කොයි කොයි වෙලාවේද? එහෙම හිතන්නත් පුළුවන්. මෙතෙන්වත් පුළුවන්. නැත්තම් මං ගෙදර යන ගමන් මේ ලයිට් බිල ගිවාගෙන අරකත් කරගෙන මේකත් කරගෙන ඔහොම හිතෙන්නත් පුළුවන්. ඉතින් මට කියන්න බෑ දැන් මෙහෙම හිටියට මේ කුසල් සිතින් ඉන්නවද කියලා. නේද? එතකොට බලන්න තින්නතන මේ කුසලය කියලා කියන්නේ ලෝකෙට පේන දේ නෙවෙයි. ලෝකෙට පේනවා දැන් අපිටම කෙනෙක් දන් දෙනවා නම් නේ අරයා. ඉතින් මොන අර්ථයකින් දෙනවද කියලා කවුද දන්නේ? කුසලය කියලා කියන්නේ තින්නතුනේ තමන්ගේ හිතේ කරන ක්‍රියාව තුළ අලෝභ, අදේශ, අමෝහ තියෙනවා නම් අන්න ඒකයි කුසල්. ලෝභ දේශ තියාගෙන මාන්නෙන් අපිට වගේ දේවල් කරන්න බැයිද? පුළුවන් මිනිස්සු එහෙම කෙරෙන මිනිස්සු ඉන්නවා. ඒක තමයි මේක හැටි. එහෙමනම් කුසලය කියලා කියන්නේ කරන ක්‍රියාව තුළ අලෝභ දේ සමෝහ තියෙනවා නම් ඒක කුසල. දැන් අපි භාවනා කරනවා. දැන් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ඉතින් කුසලය සිද්ධ වෙන්නේ කොහොමද? හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ඒක තුළ ලෝභය නැහෙනේ. ඉතින් දේශය නැහැ, ඒක මෝහය නැහැ, ඒක කුසල. එහෙමනම් පින්නතුනේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඔන්න ඔය දෙයට. එහෙමනම් මේ සද්ධාව නිසා අපට ලැබෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නිසා අපට ලැබෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය නිසා අපට ලැබෙන්නේ සිහිය නුවණ. සති සම්පදන්න. දැන් අපි භාවනා කරනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. සිහිය දියුණු කරන එක තමයි භාවනා කරනවා කියන්නේ. එහෙමනම් භාවනාව දිනු කරගන්න අපිට උපකාර වෙන යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් සහ සිහිනුවන දෙක වැඩෙනවා. සිහිනුවන නිසා අපට මොනවද ලැබෙන්නේ? සිහිනුවන නිසා අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. නේද? සිහිනුවන කියනකොට ඉතින් අපේ ඉන්ද්‍රිය ටික සංවර වෙන්නේ. එතකොට බලන්න ඉන්ද්‍රිය සංවර වෙනකොට මොනවද අපට ලැබෙන්නේ? අවසිල්ලක් වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරයි නම් කෙනෙකුගේ ආ සීලවන්තෙක් නෙවෙයිද? සීලවන්තෙක් ඇස සංවරයි නම් කන සංවරයි නම් නාසය සංවරයි නම් දිව සංවරයි නම් කය සංවරයි නම් එයා සීලවන්තෙක්. ඒතර ඉන්ද්‍රිය සංවර වෙනකොට ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට මොනවද වෙන්නේ? සතර සතිපට්ඨාන වැඩෙනවා. පින්නතුනේ දැන් ඔය සීලවන්තකමක්වත් නැති මාන්නෙන් ඔළුව ඉදම්මගෙන මොන හරි ධර්ම කාරණා ටිකක් දන්න සමහර අය හම්බ වෙනවා ඉතින්. ඉතින් අපි දැන් සතිපට්ඨානෙ වඩන්න කියනවා. ඉතින් වැඩෙනව සතිපට්ඨානය. නෑ. සතිපට්ඨානෙ වැඩෙනවා නම් මේ පියවරෙන් පියවර එන්න ඕන. නිකන් ඔය පොතක් බලාගෙන මෙන්න මේකයි මේකයි කියලා කිව්වට වැඩෙන සතිපට්ඨානය නෑ. එහෙමනම් සතිපට්ඨානෙ දිනු කරන්න නම් සීලවන්ත වෙලා ඉන්න ඕන. ඉතින් සතිපට්ඨානෙ වැඩෙනකොට බොද්ධංග ධර්ම වැඩෙනවා. බොද්ධංග ධර්ම වැඩුණොත් නිවන නවත්තන්න බෑ. නිවන සාක්ෂාත් වෙනවා. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවද මේ නිවන් මඟ? මේ නිවන් මඟ යනකොට පින්නතුනේ අංක 1ට අපි හදාගන්න ඕන නිහතමානීකම. නිර්හාංකාරකම ඔළුව ඉදම්මකට වැඩේ කරන්නම බෑ. ඒ නිසා ওই තියෙන දේවල් පත්තම් සියල්ලම බිම තියලා තමයි ධර්මයට එන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් ඊට ධර්මය අල්ලන්න අමාරුයි. නිහතමානීවම තමයි ධර්මයට ප්‍රවේශ වෙන්න ඕනේ. බඩ ගාගෙන ගිහිල්ලා මේක අල්ලන්න ඕනේ. ඒකෙන් මම අදහස් කරන්නේ ඒ තරම්ම අපි යට ඉඳලම යන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට මේ ධර්මය අල්ලන්න පුළුවන්. ඒ උදාාර චරිතවත් තියෙන පුද්ගලයන්ගේ චරිත කතා බලනකොට තේරෙනවා ඒ ඇත්තෝ මේ ධර්මය අල්ලලා තින්නේ කොහොමද කියලා. ඉතින් එහෙමනම් පින්නතුනි දැන් අපට පැහැදිලි නිවන් මඟ. කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගෙන, ඒ තුලින් ධර්මය ලබාගෙන, ඒ තුලින් සද්ධාව හදාගෙන, ඒ වගේම සද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය සකස් කරගෙන යෝනිසෝ මනස්කාරය නිසා දැන් බලන්න සද්ධාව තියෙනකොට ඇත්ත නේනම් මේ කියන දේවල් කියලා එයා නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් සා සිහිය නුවණ, සිහි නුවණ නිසා ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරය නිසා සීලවන්තකම, සීලවන්තකම නිසා තමයි සතර සතිපට්ඨාන වඩාගෙන, බුද්ධංග වඩාගෙන අපේ විමුක්තිය අපිට හදාගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ යන ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ දේශනාවත් ජීවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙලෝ වශයෙන් අපලපද්‍රවාදියක් නැත්තන් සියල්ල දුර වේවා සිත සාන්තිය සැලසේවා සියලුම සම්්‍යක් ප්‍රාර්ථනාවන් 100%ක්ම දුම්පත් වේවා නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නමු ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති